මෙම පහන් කනුව ධර්මදේශනා පවත්වනු ලබන්නේ දේවාලේගම කන්දේ গিදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දී ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි. ආර්යත්ම නමෝ තස්සේ සම්මා සම්බුද්දස්ස ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි යම්පි බුද්ධං සරණං ගච්ඡාමි යම්පි ධම්මං शरणं गच्छामि द्वितीयांति सङ्घं शरणं गच्छामि तत्यान्ति बुद्धं शरणं गच्छामि तत्यान्ति धम्मं शरणं गच्छामि तत्यान्ति सङ्घं शरणं गच्छामि සරණං සම්පූර්ණං පාණාති පාතා වේමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේමණී සික්ඛාපදං සමාදියාමි ආමේෂු මුච්ඡාචාරා වේමණී සික්ඛාපදං මුසාවාදාදේමං සික්ඛාපදං සමාදියාමි විසනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි අරුසා වාචා වේරමණී සික්ඛාපදං මුච්ඡා ආජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි සරණේන සද්ධාරි වර්ධං කසීලං ධම්මං සාධුකං සුවක්ඛිතං කତ୍වා අපමාදේන සම්පාදේ ධම්මං සමන්ත චක්කවාලීසු වත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං යාදස්ස සුනන්තු සංඝ මොක්ඛදං ධම්මස්සවන කාලෝ යං භදන්ත ධම්මස්සවන කාලෝ අයං භදන්ත ධම්මස්සවන කාලෝ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 මාර්යාගේ රාජධානියෙන් නිදිලා මාර්යාට හසු නොවන නිවන් පරතරට යන නෛර්යානික මාර්ගයයි. දක්ෂ ගෝපාලෙක් වර්ෂා කාලයේ තමන්ගේ ගවරැල ආරක්ෂා සහිතව ගඟකින් නැතරට ගෙන යන්න වගේ තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ ලෝක සත්‍යය සසර සැඬ වතුරෙන් එතරට ගෙන යන මැදුම් පිළිවෙතක් පිළිකර වදාලා මැදුම් සංගියේ චූල ගෝපාලක සූත්‍රයේ අත් වශයෙන්ම ගෝපාල උපමාවකින් බුදුරජාන් වහන්සේ තමන් වහන්සේගේ ඒ අනුත්තර සම්බෝධි ඥානය විදහා දැක්ුවා ඒ සූත්‍ර දේශනාව කුළු ගන්වන ගාථා තුනකිනුයි අවසාන වෙන ගාථා තුනක් තමයි අද අපි මාතුකාව හැටියට තබා ගත්තේ. ඒ සූත්‍ර දේශනාවේ තිබෙන ආකාරයට නිදාන කතාව හැටියට දැක්වෙන්නේ මෙච්චරයි. භාග්‍යතුන් වහන්සේ එක්තරා අවස්ථාවක වජිරටේ උක්කාචේල කියන ප්‍රදේශයේ එහෙම නැත්නම් නගරයේ ගංගානම් ගඟේ නදී තෙර වික්ෂුන් වහන්සේලා පිරිසක් එක්ක වැඩ වාසය කළා. අපිට පේන හැටියට 아무තු ප්‍රශ්නයක් සිද්ධියක් සිදු වුණ නිසා නෙවෙයි. බුදුරජාණන් වහන්සේට පැමිණිට සිටෙන්ට ඇති ඒ ගංගානම් ගඟේ නිතර දකින්න ලැබෙන මේ සුලභ දර්ශනයක් ආශ්‍රයෙන් සික්ඛාවදිනන්දමින් සංඝයා වහන්සේලාට දේශනාවක් පවත්වන්නට. කොහොම නමුත් උන්වහන්සේ ආරම්භ කළේ දේශනාව මේ විදියටයි pāli භාෂාවේ භූත පුබ්බං කියන වචනයක් තිබෙනවා. ඒකේ අදහස සත්‍ය සිද්ධිය. ඇත්ත වශයෙන්ම මෙහෙම දෙයක් සිදු වුණා. ඔන්න ඒ වචනෙන් පටන් ගන්නෙ මහණෙනි මේ මෙහෙම දෙයක් මෙහෙම සිද්ධියක් සිදු වුණා. මොකද්ද? මගධ රටේ ගෝපාලෙක් වර්ෂා කාලයේ අවසාන මාසයේ සරත් සමයේ මේ ගංගානම් ගඟේ මෙතර හරියට පරීක්ෂා කරන්නේ නැතුව එතර හරියට පරීක්ෂා කරන්නේ නැතුව නොතොටින් නොතොටින් කියලා කියන්නේ දැන් ගාන්තොට කියනක මේ පින්නුන් දන්නවා ගඟේ ඊටාමත්ම නොගඳුරු තැන එතර වෙන්නත් පහසු තැන එතන තොටින් නෙවෙයි නොතොටින් Tamange ගවරැල ගඟෙන් එතර විදේහ රටට එතර කරන්න උත්සාහ කළා නමුත් මහණෙනි ඒ ගවරැල ගඟ මැද දියසුලියට අහු වෙලා, දියවැලට අහු වෙලා විනාශයටපත් වුණා. මොකද ඒකට හේතුව අර මේ මගදරටේ ගොපල්ලා ප්‍රඥාව නැති කෙනෙක්. ඒ වගේම ඒ කටයුත්ත කරන්න කලින් මෙතර හරියට පරීක්ෂා කරෙත් නෑ ගඟේ එතර පරීක්ෂා කරෙත් නෑ. ඒ වගේම ගවී නතර කරන උත්සාහ කළේ නොතොටි. ඒක නිසා එහෙම ගඟේ ඒ සාර්ථක වුණේ නැහැ. එසේම මහණෙනි යම් ශ්‍රමණක් ප්‍රාඥමයි මේ ලෝකය ගැන අදක්ෂ නම් අකුසල ලෝකේන වචනේ එතන යොදන්නේ අකුසල ලෝක කියන එකයි. මේ මේ ලෝකය ගැන අදක්ෂ නම් පරලෝකය ගැන අදක්ෂ නම් අවබෝධයක් නැතිනම් මාර්යාගේ රාජධානිය ගැන අදක්ෂ නම් මාර්යාගේ රාජධානිය නොවන ප්‍රදේශය ගැන අදක්ෂ නම් මරණයට හසු වන ප්‍රදේශය ගැන අදක්ෂ නම් මරණයට හසු නොවන ප්‍රදේශ ගැන ආදක්ෂ නම් එබඳු ශ්‍රමණ ප්‍රාඥණීන් කෙරෙහි යම් කෙනෙක් ශ්‍රද්ධාව ගමන්න බලාපොරොත්තු වෙනවා නම් ඔවුන්ට සාන් දෙන්න බලාපොරොත්තු වෙනවා නම් ඒක ඒ අයගේ දුක පිණිස අයහපත පිණිස හේතු වෙනවා අහිත පිණිස අවැඩ පිණිස හේතු වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාළා අර උපමාවට අනුව ඔන්න ඊළඟට බුදුරජාණන් වහන්සේ තවත් අර වගේම සත්‍ය සිද්ධියක් හැටියට ඉදිරිපත් කරනවා මහණෙනි මෙන්න මෙහෙම සිද්ධියකුත් සිද්ධ වුණා. මගද රටේ දක්ෂ ප්‍රඥාවන්ත ගෝපාලෙක් අර වගේම වර්ෂා කාලයේ අවසාන මාසයේ සරත් සමයේ නගේ මෙතර හරියට පරීක්ෂා කරලා එතර හරියට පරීක්ෂා කරලා නියම ගම් තොකින්ම ගවයින් එතර කළා. ඔන්න එතර වෙලා ආකාරයත් ලස්සනට කියන බුද්ධ ඥානවාසී දක්වනවා. පළමුවෙන්ම ඒ ගෝපාලලා කරේ ගවරලේ නායක ගෝපිතරෝ ගෝපරිනායකෝ කියලා කියන්නේ ගව පිත්‍රු ගව පරිනායක ප්‍රධාන ගවයින් ගඟේ දියවැල කපාගෙන ඉදිරියට අරගෙන ගිහිල්ලා සුවසේ එතර කළා. දෙවනුව ඒ ගව රැළේ ශක්තිමත් ගවයින් ගවදිනු අර වගේම ගඟේ දියවැල කපාගෙන ඉදිරියට ගෙනහිල්ලා එතර කළා. තුන්වෙනුව වැඩුණු වස්සන් වැස්සියන් ඒත් අර වගේ නගේ දිවට කප්පාගෙන ඉදිරියට ගෙනහිල්ලා සුවසේ ඉතර කළා. හතර වෙනවා ගවරලේ දුර්වල වස්සන්. ඒත් ආරගෙන ගිහිල්ලා අර දිවට කපාගෙන ඉදිරියට ගෙනහිල්ලා ඉතර කළා සුවසේ. ඔන්න ඊළඟට තව එකක් ප්‍රකාශ කරන විශේෂ දෙයක් බුදුරජාණන් වහන්සේ. මහණෙනි මෙන්න මෙහෙම දෙයකුත් එක් අවස්ථාවක සිද්ධම ඒ ගවරලේ පිටිය එදාම උපන් බහු පැටියෙක්. ඒ තමන්ගේ මවගේ එතන අමුතු වචනයක් සඳහන් වෙනවා උගතුන් නොයෙකුත් විදිහට තෝරන මාතු ගෝරව කියන වූජමානෝ මාතු ගෝරව කියන කියලා කියන්නේ දැන් මේ පින්නතුන් දන්නවා ඉල දෙනක් පැටව හම්බ වුණාට පස්සේ පැටව ආරක්ෂා කරන්න විශේෂ ශබ්දයක් යොදනවා හුම් හුම් කියලා හුම් හුම් කියතිය අර වහු පැටියා ඉස්සර කරගෙන එහෙම නැත්නම් නැත් නැති වෙන කොටස් හොයාගෙන යන්නේ අඬනවා ඒකට අන්නේ ගෝරව ගවරව ඒ ගවරාවෙන් උච්චාවත් කරමින් අර ඉදාම උපන් වහු පැටියා එළදෙනගේ උරෙන් ඒ ඉවත් වෙන වතුර පාර තුලින් ඉදිරියට සුරක්ෂිතව ගිහිල්ලා ඊතරෝ. ඔන්න එතකොට ඊළඟට බුදුරජාණන් වහන්සේ ඒක උපමාවන් ප්‍රකාශ කරනවා. මොකද ඒකට හේතුව? අර ගොපල්ලා ප්‍රඥාවන්තයි. ඒ වගේම මෙතර හරියට පරීක්ෂා කරා. ඊතර හරියට පරීක්ෂා කළා. ඒ වගේම නියම පොතින් ඒ ගාවෙන් ඊතර කළා. ඒකයි ඒක සාර්ථක වුණේ. එසේම මහණෙනි යම් ශ්‍රමණ බ්‍රාහ්මණින් මෙලොව ගැන දක්ෂ නම්, පරලොව ගැන දක්ෂ නම්, මායාගේ රාජධානිය ගැන දක්ෂ නම්, රාජධානිය නොවන ප්‍රදේශය ගැන දක්ෂ නම්, මරණයට හසු වන පැත්ත ගැන දක්ෂ නම්, මරණයට හසු නොවන ප්‍රදේශය ගැන දක්ෂ නම් යම් කෙනෙක් එවැනි ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට කන් දෙන්න සුදුසුයි හිතත් නම් ඔවුන් කෙරෙහි ශ්‍රද්ධාව පිටවන්න සුදුසුයි හිතත් නම් දීර්ඝ කාලයක් ඔවුන්ගේ හිතසුව කෙනෙක් හේතු වෙනවා. එහෙම ප්‍රකාශ කළා ඔන්න බුදුරජාණන් වහන්සේ අර්ධක්ෂ ගෝපල්ලාගේ ක්‍රියාවලිය ආශ්‍රයෙන් එතකොට ඒක උපමාව හැටියට අරගෙන උපමේය වශයෙන් මේ ශාසනයේ ආර්ය පුද්ගලයන් පිළිබඳ යමක් ප්‍රකාශ කරනවා එන්න ඊළඟට. සම්සේ මහණෙනි අර ගෝපල්ලා පළමුවෙන්ම ගවරලේ ගව පිටුන් ගව පරිණායකින් වන ප්‍රධාන ගවයින් විතර කරාද? විශේෂම මහණී මේ ශාසනයේ දස සංයෝජන සසරට බඳින දස සංයෝජන සිඳලා ආශ්‍රවයන් ක්ෂය කරලා ඒ ආශ්‍රවයන් ක්ෂය කරලා තවත් ඉතින් වචන රාශියක් ওই රහතන් වහන්සේලා පිළිබඳව සඳහන් වෙනවා. ඒ රහතන් වහන්සේලා මේ ශාසනයේ රහතන් වහන්සේලා අර දස සංයෝජනම බඳගෙන සුවසේ නිවන් පරතරට යනවා. එන්නකොට ඒකට උපමාව එහෙමයි. රහතන් වහන්සේලා සියලු ඒ කෙලෙස් නාසලා සුවසේ ඈතර වෙනවා. ඔන්න දෙවෙනුව අර දෙවෙනි කාරණේ දක්වන්නේ අර ගබරේලි ශක්තිමත් ගවලින් ගව දෙනු දෙවනුව සුවසේ ඈතර වුණා වගේ මේ ශාසනයේ ඊළඟට කියන්නේ මේ පින්නතුන් ගන්නව අනාගාමී නේද? ඒ අනාගාමී ආර්ය පුද්ගලයන් පිළිබඳව දැන් මම දන්නවත් ඇති අර කියාපු දස සංයෝජන සංයෝජන කියන එකත් අපි හඳුන්වමු නොදන්න අයට සසරට බැඳෙන බැඳී සිටින බණිය හැටියට දක්වනවා සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාසය කාමරාග පටිඝ රූපරාග අරූපරාග මාන උද්ධච්ච අවිජ්ජා කියන 10යි සංයෝජන හැටියට ධර්මයේ දක්වන්නේ. ඒ වාතුරෙන් මුල් පහ මොනවද? සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග පටිඝ කියන ඒවා හඳුන්වන්නේ ඕරම් භාගීය සංයෝජනය කියලා. අර 10 බෙදලා තියෙනවා ධර්මයේ පින්නතුනේ ඕරම් භාගීය, බුද්ධම් භාගීය කියලා. ඕරම් භාගීය සංයෝජන කියලා කියන්නේ මේ පැත්තට. අපේ මේ පැත්තෙන් ඉඳලා බලනකොට මේ පැත්තට තියෙන සංයෝජන පහ. බුද්ධම් භාගීය ඉහළ පැත්තට. ඉතින් අන්න ඒ අනාගාමී පුද්ගලයා පිළිබඳව සඳහන් වෙන්නේ මේ ඕරම් භාගීය සංයෝජන පහ සිඳලා. ඒ වගේම ඒ අය ගිහිල්ලා උපදින්නේ ඕපපාතික වශයෙන්. මෞපිය සම්බන්ධයක් නැතිව සුද්ධාවාසවල උපදිනවා මේ පින්තුන් අහලා ඇති. අවිය අතප්ප සුදස්ස සුදස්සි අකනිතා කියන සුද්ධාවාස බ්‍රහ්ම ලෝකවල උප්පත්ති ලැබනවා. ඒ වගේම අනාගාමි කියන වචනේ තේරුම තාපස්සේ ආපහු වෙන්නේ නැහැ මෙහා. මෙලොවට නැවත එන්නේ නැහැ අනාගාමි. ඒකට ධර්මයේ තවත් වචනයක් දක්වනවා අනාවත්ති ධම්මා. තම්හා තස්මා ලෝකා. මේ බ්‍රහ්ම ලෝකේ නාපස්සේ හැරිලා එන්නේ නැහැ. අන්නේ තත්ත්වයටපත් වුණු අනාගාමී පුද්ගලයායි අර දෙවෙනි ගණයට එකට සමාන කරන්නේ. එතකොට ඒ පුද්ගලයන් පිළිබඳව බුදුරජාණන් ප්‍රකාශ කරන්නේ රහතන් වහන්සේලා නම් ඊතර වුණා මේ අය ඊතර වන්නා අනාගත වශයෙන් කියනවා. ඒකාන්තයෙන් ඊතර වෙනවා නියත වශයෙන්. අනාගාමී ඒක බුදුරජාණන් වහන්සේ ස්ථිරව ප්‍රකාශ. ඔන්න එතකොට මේ දෙවෙනි කාරණේ තේරුම් ගන්න පුළුවන් ඔන්න ඊළඟ තුන්වෙනිව. තුන්වෙනිව ඉන්නේ අර වැඩුණු වස්සන් දැස්සියන්. ඒතර කළ වගේ තමයි මේ ශාසනය ඔන්න ඊළඟට තියෙන සකදාගාමිනේ මේ පින්තුන් අහලා ඇතිනේ සකදාගාමි කියන වචනේ තේරුම එකවරක් පමණක් මේ ලෝකෙට එන. මේ සකදාගාමි පුද්ගලයන් පිළිබඳ ධර්මයේ දැක්වෙන්නේ මෙහිමයි. මේ සූත්‍රයේ තැන් දෙක කියන්නේ මෙහිමයි. එයා ගැන කියවෙන්නේ පළමු සංයෝජන තුන සිඳලා. මොනවද? සක්කායwidetilde විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන සංයෝජන තුන සිඳලා. ඊට අමතරව සකදාගාමි අය ගැන කියවෙන්නේ රාග දෝෂ මෝහ කියන එක්කෙලස් තුනී කරලා. එතකොට සංයෝජන තුනක් සින්දා ඒ වගේම රාග දෝෂ මොහ තුනී කරා. අන්න ඒ සකදාගාමි අයත් මේ ශාසනයේ එතෙන්දී අර තව එකක් අපිට කියන්න අමතක වුණා අර ගඟ ගඟෙහි දියවැල කපාගෙන යන එකට බුදුරජාණන් වහන්සේ මෙතෙන් සමාන කළේ මායාවේ දියවැල කපාගෙන යනවා කියලා. මේ ශාසන කටයුතු කියන්නේ මාරස සෝතං චෙත්වා මායාවේ දියවැල කියලා කියන්නේ තණ්හාව. තණ්හා දියවැල කපාගෙන ඉන්නා මේ කොටස මේ මේ තුන්වෙනි කොටසත් ඉතරට යන්නා නියත වශයෙන් යනවා ඒක අනාගතයේ වෙන දෙයක්. නැවත එකවරයි එන්නේ නමුත් නියත වශයෙන් නිවන් දකින්නවා කියන එක. ඔන්න එතකොට තුන්වෙනි ගාන. හතරවෙනි ගණයට ඉන්නේ අර දුර්වල බස්සන්න දුර්වල බස්සන්න. ඒ උපමාව දක්වලා තියෙන සෝවාන් පුද්ගලයා පිළිබඳ. මුල් සංයෝජන තුන සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන සංයෝජන තුන පමණක් සිඳලා ඉන්න ඒ ඒ අය පිළිබඳව බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ බොහෝ විට නියතෝ සම්බෝධි පරායන. ඒ වගේම අවිනිපාත ධම්මෝ නැවත අපායවල කියන්නේ නැහැ දුගතියට යන්නේ නැහැ සුවාන් පුද්ගලය පිළිබඳව විශේෂ දේවල් සඳහන් වෙනවා රහතන් වහන්සේ මේ පැත්තෙන් කියනවා වගේ මේ පැත්තේ සාමාන්‍ය පුද්ගලයාගේ නියත්තෙන් බලනවා ඒ ශ්‍රේෂ්ඨ කෙනෙක් නමුත් මෙතන උපමා කරලා තියන්නේ අර දුර්වල වස්තන්ට කොහොමද වෙන්නේ දුර්වල වස්තන් එතකොට ඒ දුර්වල වස්ත කියන්නේ අර අර සංයෝජන 10න් 3යි බිඳලා තියෙන්නේ නිගා කරන්න කියනවා නෙමෙයි නමුත් මේ ටික නියතයි. ඒ අය දැන් වෙන තැන් වල සඳහන් වෙන මේ සූත්‍රය නැතත් මේ පිටුසුන් අහලා තියෙනවා සෝවාන් පුද්ගලයා හඳුන්වන්නේ සත්තත්හත්තු පරම කියලා. තව හත් සැරයයි උපත ගන්න. හත් සැරයක් තුල කොහොම හරි සසර දුක් කෙලවර කරනවා. නියතෝ සම්බෝධි පරායනෝ කියන වචන. නියත වශයෙන්ම සම්බෝධි කියන්නේ නිවනයි. එහෙම නැත්නම් රහත් බවක්, ඊහත් බව ලබනවා. ඒ සැනසීම සෝවාන් පුද්ගලයාට තියෙනවා. ඒ වගේම අවිනිපාත ධම්මෝ. අර අර කියාපෝ අපාය ආදී තැන්වල උපදින්නේ නැහැ. දුගතියට උපදින්නේ නැහැ. අන්න එතකොට ඒක සමාන කරලා තින්නේ අර දුර්වලස්ක. ඔන්න එනවා ගැඹුරු හරිය. ඊළඟට කියාපෝ පස්වෙනි ගණය. ඒකට බුදුරජාණන් වහන්සේ පෙන්වන්න කරන්නේ මේ තුනකින් බොහෝ විට අහලා නැති වචන. අර යම්සේ මහණනි අර අර ගෝපල්ලා එදාම උපන් බහු පැටියා අර මවගේ අර හුම් හුම් හඩින් ඒ වගේම මේ මවගේ උපකාරයෙන් එහාට තල්ලු කළා කියා වගේ මේ ශාසනයේ ඉන්න පුද්ගල කොටස දෙකක් ධම්මානුසාරී සද්ධානුසාරී නම් හඳුන්වන ඒ දෙකොල්ලක් සෝවාන් තත්වයට අඩු. නමුත් මේ දෙකොල්ල ගැන බුදුරජාණන් ප්‍රකාශ කරනවා එදාම උපන් වහු පැටියා වගේ ඒ බොළඳ ඒ දෙන්නත් නියතින්ම එතරට යන්නා යනවා. ඒක ලොකු සැනසෙල්ලක් මේ ශාසනය. සෝවාන් එකෙන්ම ඉවර වෙන්නේ නැහැ. තවත් ඉඩ තියෙනවා කියන එකයි දෙන්නේ කරන්නේ. අර වහු පැටියන්ටත් එදා උපන් වහු පැටියන්ටත් මේ මේ මායාවේ දියවැර කපාගෙන යන්න පුළුවන් නැතුම් පිළිවෙතක් බුදුරජාණන්සේ පිළි කරවාය මේකෙන් පිළිගන්නේ කියවෙන්නේ. ඉතින් ඒ සද්ධානුසාරී ධම්මානුසාරී කියන ඒ දෙගණයට ආйти නැත්නම් ධම්මානුසාරී සද්ධානුසාරී කියන ඒ බුද්ධල කොටහස දෙක දෙකත් මේ විදිහට ඊතර වෙනවා. ඒ වගේම අපි අතහකාලී කියන මේ පින්නකට මේ දේශනාව ඉච්ච කතාව ඉස්සෙල් ඉවර කරලා හිටින්නේ. ඒ කියන්නේ මෙතන කියවෙන්නේ ඉච්චරයි. අර රහුපතියට සමාන කළ කියන්නේ ධම්මානුසාරී සද්ධානුසාරී නම් මේ ශාසනයේ ආර්ය පුද්ගලයන් හිම සත්පුරුෂ පුද්ගලයන් දක්වන තැන සඳහන් කරන ඒ දෙකොල්ලත් අර වගේ මේ කවදාහරි නියත වශයෙන් විතරට යනවා ඇති. එහෙම කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා බුදුරජාණන්සේ ඒකට හේතු හැටියට දක්වන්නේ ඉතින් දිසිංහනාදයක් වගේ එකක් කියනවා. මහණෙනි එහෙම වෙන්නේ මොකද? මම මහණෙනි මේ ලෝකය ගැන දක්ෂයි කුසල කියන වචනේ ගන්න. පරලෝක ගැනත් දක්ෂයි මාර්යාගේ රාජධානිය ගැනත් දක්ෂයි මාර්යාගේ රාජධානිය නොවන ප්‍රදේශ ගැනත් දක්ෂයි මරණයට හසු වන ප්‍රදේශ ගැනත් දක්ෂයි මරණයට හසු නොවන පැත්ත ගැනත් දක්ෂයි ඒක නිසා මහණෙනි යම් කෙනෙක් මට කන් දෙන්න සුදුසුයි හඳින්නම් මගේ ධර්මයේ මා කෙරෙහි මගේ ධර්මයේ කෙරෙහි එන තමා කෙරෙහි ශ්‍රද්ධාව ඇති කරගත යුතුයි අනිත්නම් ඒ ආයත එය දීර්ඝ කාලයක් හිතසුවක් නිසා වෙනවා කියන ප්‍රකාශ කළ තමයි අන්න අර මේ දේශනාව කුළු ගන්න ගාථා තුන අපි මාතුකා කළ ගාථා තුන වදාළේ අයං ලෝකෝ පරලෝකෝ ඥානතා සුප්පකාසිතෝ යං ච මාරේන සම්පත්තං අපත්තං යංච මච්චුනා ඒ කතාවේ තේරුම මෙලවත් පරලොවත් මේවා ගැන හොඳ අවබෝධයක් ඇති අතන අධ්‍යාරය අපිට හිතා ගන්න තියෙන බුදුවරයා විසින් සම්බුදුරජාණන් වහන්සේ විසින් මනමින් ප්‍රකාශ කරලා තිබෙනවා ඊළඟට ඒකම කියනවා යංච මාරේන සම්පත්තං මාරයට කිට්ටු වෙන්න පුළුවන් තැන අපත්තං යංච මච්චුනා මාරයට කිට්ටු වෙන්න බැරි තැන මේ දෙකම සම්බුදුරජාණන් වහන්සේ විසින් ප්‍රකාශ කරලා තියෙනවා. සබ්බං ලෝකං අභිඤ්ඤාය සම්බුද්ධේන පජානතා විවටං අමතද්්වාරං ඛේමං නිබ්බානපත්තිය මුළු ලෝකයේම පිළිබඳව අභිඥාවෙන් දැන විශිෂ්ට ඥාණයෙන් දැනගෙන සබ්බං ලෝකං අභිඥාය සම්බුද්ධේන පජානතා විශේෂ ඥානයක් ඇති ආ වූ සම්බුදුරජාන් වහන්සේ විසින් විවටං අමතද්්වාරං අමෘතද්්වාරය අමා දොර ඇරලායි තියෙන්නේ. ඊමටන් අමතද්්වාරං තේමං තේමං ආරක්ෂා සහිත අමා දොර ඇරලා තියෙනවා නිබ්බාන පත්‍ය නිවන්ට පැමිණීම සඳහා. ඊළඟ ධාතාවේ කියන්නේ චින්නම් පාපිමතෝ සෝතං විද්ධස්තං විනලීකතං පාමුජ්‍ය බහුලා හෝතේ තේමං පත්තේක වික්කෝ ඊළඟට ඒ ඒ ජයග්‍රහණය බුදුරජාණන් වහන්සේ ඊළඟ ධාතාවේ ප්‍රකාශ කරනවා චින්නම් පාපිමතෝ සෝතං මායාවේ දිය වැල අන්න අර කියාපු තණ්හා දිය වැල ඒක සිඳලා සිඳලා දාලා තියෙනවා විද්ධස්තං විනාශ කරලා තියෙනවා විනාලීකතං මායාවේ මානය නැති කරලා තියෙනවා විද්ධස්තං විනාලීකතං ඊළඟට ඒක නිසා පාමුජ්‍ය බහුලා හෝතේ ඒ නිසා ප්‍රමෝදය සතුට ඇති කරගන්න මහණෙනි තේමං පක්ඛේත වික්ඛවෝ ප්‍රමෝදය ඇති කරගන්න සතුට ප්‍රමෝදය ඇති කරන්න හේම කියලා කියන එතෙන්දි කියන නිවන ප්‍රාර්ථනා කරා කරව. ඔන්න එතකොට මේ සූත්‍රයේ අපි කියුවා සම්පූර්ණයෙන්ම වගේ. එතකොට දැන් ඉතින් තියෙන එක විවරණ වශයෙන් අපිට යමක් කියන්න විශේෂයෙන්ම දැන් සූත්‍රයේ කියපු කාරණා ටිකෙන් ඒ උපමා උපමේය සංසන්දනය සංසන්දනය මේ පින්නතුන්ට තේරුම් ගන්න පුළුවන්. ඒ වගේම මේ කවුරුත් වගේ අපි වැඩි විස්තර නොකියවත් මේ අවස්ථාවේ අර සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන ඒකසන්තරේ කවුරුත් අහලා තියෙනවා. 아무තු දෙයක් තමයි මෙතෙන්දි මේ කියවුණු ධම්මානුසාරී සද්ධානුසාරී. ඔන්න ඒක ගැන අපි මේ විශේෂ විවරණයක් කරන්නේ. ඒ ඒ දෙකොටස ගැන මේ සූත්‍රයේ අර කෙටියෙන් සඳහන් වෙන්නේ. නමුත් සූත්‍ර කීපයක ඇතම් තැන්වල බුදුරජාණන් වහන්සේ ඒ සාමාන්‍යයෙන් අප්‍රකට බුද්ධලෙවින් දෙදෙනා ගැන මෙන්න මේ විදිහට විස්තර කරනවා. විශේෂයෙන්ම අලගත්තු උපම සූත්‍රයේ සඳහන් වෙනවා නිසකවම සම්බෝධි පරායන නිවන් අරහත්ත්වයට නියත පුද්ගලයන් හැටියට මේ ශාසනයේ ධම්මානුසාරී සද්ධානුසාරී කියන දෙකොල්ල. ඒ අයගේ ඒ සුදුසුකම් ඊළඟට කියවෙනවා මෙදුම් සංගයේ කීටාගිරි සූත්‍රය. අපි මේ සූත්‍ර ප්‍රකාශ කරන කෙනෙකුට බලා ගන්න. මෙදුම් සංගයේ කීටාගිරි සූත්‍රයේ වඩා ප්‍රකටව අර පුද්ගලයන් හත් දෙනෙක් හැටියට දැන් මේක දක්වලා අගට දක්වන මේ දෙන්න ගැන කියවෙනවා එතන. ධම්මානුසාරී සද්ධානුසාරී ඔන්න ධම්මානුසාරී පුද්ගලයා ගැන කීටාගේ සූත්‍රයේ සඳහන් වෙන්නේ මෙහිමයි. ඒ ධම්මානුසාරී පුද්ගලයා තථාගතයන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මය පිළිබඳව එක්තරා ප්‍රමාණයකට කල්පනා කරලා නුවණින් විමසලා ඒත්තු ගිහිල්ලා තියෙනවා ඒක නැත්තට. ඒකට යොදන පාළි වචනේ ඒක ගැඹුරු වචනයක්. මත්තසෝ නිඥානං කමන්ති. මත්තසෝ නිඥානං කමන්ති. නම් කිසි මාත් එක්තරා මාත්‍රයකට ප්‍රමාණයකට ප්‍රමාණයකට නිඥානං කාන්ති කියලා කියන අපිට කියන්න පුළුවන් ඒත්තු ගිහිල්ලා තියෙනවා. හිතලා කල්පනා කළා ආ මේක මෙහෙම තමයි කියලා යම් කිසි නිගමනයකට පැමිණලා තියෙනවා. ඒක ඒ පැත්තේ. ඊළඟට විශේෂ දෙයක් තමයි මේ ධර්මානුසාරී පුද්ගලයා තුළ පිළිතලා තියෙනවා. මේ පින්නසුන් අහලා තියෙනවා. අර සතිස් බෝධිපාක්ෂික ධර්ම අතර තියෙන ඉන්ද්‍රිය පහ සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා. කොට සද්ධින්ද්‍රිය, විරේන්ද්‍රිය, සතින්ද්‍රිය, සමාධින්ද්‍රිය, පඤ්ඤේන්ද්‍රිය කියන ආධ්‍යාත්මික ඉන්ද්‍රිය පහ මේ ධම්මානුසාරී පුද්ගලයා තුළ පිහිටලා තියෙනවා. ඒකයි විශේෂත්වය. දැන් පුසඥයට ඒව නැහැ. මෙයා තියෙනවා කියලා හිතාගත්තට සබ්බේන සබ්බං සබ්බතා සබ්බං නැtei කියලා කිසිම ආකාරයකින් පුසඥයට මේ ඉන්ද්‍රිය පහ නැහැ. ශ්‍රද්ධාව තියෙන්න පුළුවන්. අනිත් ඒවා තියෙන්න පුළුවන්. නමුත් ඉන්ද්‍රිය tattweටපත් වෙලා නැහැ. එතකොට ඒක හරියට ඒක අවුල වශයෙන් මේකපත් ඒ தත්වයක් ලැබිලා තියෙන ඔන්න කියාපු ධම්මානුසාරී පුද්ගලයා. ඒකොට මේ ධම්මානුසාරී කියන වචනේ යොදන්නේ මොකද? මෙතන මේකට හේතුව දක්වන්නේ ගැඹුරු අර්ථයක් හේතුමක් කියනවා. අර ඉන්ද්‍රිය පහ අතුරින් ඇතැම් කෙනෙකුට පඤ්චේන්ද්‍රිය ශක්තිමත් සංසාරයේ එක දිනු කරලා තියෙනවා. ඇතැම් කෙනෙකුට සද්ධීන්ද්‍රිය ශක්තිමත්. දැන් මේ කියාපු ධම්මානුසාරී පුද්ගලයා තුල පඤ්චේන්ද්‍රිය ශක්තිමත්. ඉන්ද්‍රිය පහ පිළිහිලා තියෙනවා පඤ්චේන්ද්‍රිය ශක්තිමත්. ඒක නිසා ඉදිරියට කටයුතු කළා ඒකාන්තයෙන් ඒක ඔන්න තව විස්තර ඊළඟට කියවෙනවා. ඒකට ක්‍රමානුකූලව අපි කිව්වොත් ඔන්න එතකොට ඒ ඩිංග කියවෙනවා කීටාගේ සූත්‍රය. ඒ වගේම ඊළඟට සද්ධාංසාරි පුද්ගල ගැන කියවන්නේ කියවෙන්නේ ඒ දැනත්තා අර ධම්මානුසාරි පුද්ගල ගැන වෙන් වෙන්නේ අර දැනත්තා ධර්මයේ අනුසාරයෙන් ධර්මයේ අනුසාරයෙන් මේ ගමන යනවා. සද්ධානුසාරී පුද්ගලයා සද්ධාව ආශ්‍රයෙන් සද්ධාව අනුසාරයෙන් උපකාර කරගෙන නිවන් ගමන එතරට යනවා. නිසා ඒ තැනත්තා ගැන කියවෙන බුදුරජාණන් ප්‍රකාශ කරන්නේ අර ධර්මයේ පිළිබඳව යෙත්තු දීමක් නෙවෙයි. එතන විශේෂ දෙයක් වෙනවා. තථාගතේ සද්ධා සද්ධා නැත්තම් පියව නැත්තම් ශ්‍රද්ධාවක් පියමයක් කියන තථාගතයන් වහන්සේ කියනවා. දැන් අපිට හිතාගන්න ඕනේ මේක අහලා තියෙනවානේ වක්කලි ආදීන් කියන්නේ. අන්නේ මේ ශ්‍රද්ධා ඉන්ද්‍රිය අධික නිසා තථාගත සංසාරී තථාගත වුණ බුදුරජාණන් වහන්සේ කියන නිසා හෝ ආයි සැකයක් නෑ තථාගතයන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාවක් ප්‍රේමයක් තියෙනවා. ඒ අංශයෙන් ඒකයි සද්ධානුසාරී කියන්නේ. එතකොට අර ධම්මානුසාරී පුද්ගලයාට ධර්මයේ යම් ප්‍රමාණයකට ඒකු ගිහින් තියෙනවා සද්ධානුසාරී පුද්ගලයාට ඒකක් නෑ නමුත් තථාගතයන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව ප්‍රේමයක් තියෙනවා. ඔන්න ඊට ඊට අමතරව මෙන්න මේ අර කලින් කියාව පුද්ගලයාට වගේ ශ්‍රද්ධා, විරිය, සති, සමාධි කියන ඉන්ද්‍රිය පහක් තියෙලා තියෙනවා. ඒ සුසුකමක් තියෙනවා. ඔන්න එතකොට අර දෙන්න ගැන දැන් තව ටිකක් දුරට මේ පින්නතුන්ට අවබෝධයක් තිබෙනවා. ඔන්න ඊළඟට තවත් මේ පිළිබඳව මේ දෙන්න ගැන තවත් දැනගන්න හොඳ සූත්‍රයක් කෙනෙකුට බලා ගන්න ඕන නම් සංයුත් සංගයේ ඔක්කාන්තික සංයුත්ත කියලා ධර්ම කොටසක් තියෙන බුද්ධ වචනයක් බුද්ධ දේශනාවක්. ඔක්කාන්ති ඔක්කාන්තික කියලා කියන්නේ දැසීම කියන අදහස තියෙන වචනයක් ඔක්කාන්තික කියලා කියන්නේ. අත් වශයෙන් මේ දෙන්න ගැන විශේෂයෙන්ම කියවෙන්නේ මේ සූත්‍රයේ ඒ ඔක්කාන්තික සංයුක්තිය මෙන්න මෙහෙම ප්‍රකාශ කරන බුදුරජාණන් වහන්සේ මහණෙනි ඇස අනිත්‍යයි වෙනස් වෙන සුළුයි අන්‍යාකාරයකටපත් වෙන සුළුයි අනිච්ඡං විපරිණාමයන් යථාභාවය කියන වචනය යොදනවා ඇස වගේම කන නහය දිව කය මන මනසත් ඇතුළුව හයම ඒවා අනිත්‍යයි වෙනස් වෙන සුළුයි අන්‍යාකාරයකටපත් වෙන සුළුයි මෙන්න මේ කියාපු ධර්මයේ පිළිබඳව කෙනෙක් එක්තරා ප්‍රමාණයකට ඒත්තු ගැන කියනවා. ඒ කියන්නේ ධම්මානුසාරී පුද්ගලයා තාම ඥාන දර්ශන වශයෙන් ප්‍රත්‍යක්ෂණ අවබෝධ කරලා නැහැ. නමුත් ඒ ගැන හිතන හිත යොදලා මේක මෙහෙම තමයි කියන මත්තසෝ මත්තසෝ නිඥාන කමන. ඒත්තු ගිහිලා තියෙන එක්තරා ප්‍රමාණයකට. අන්න එතකොට එතන යමක් කියවෙනවා ඒ ඔය ධම්මානුසාරී පුද්ගලයා පිළිබඳව. ඒකම තවත් වැඩන තවත් කීපයක් කියවෙනවා අපිට මේ පුද්ගලයා හඳුනා ගන්න. ඒ තැනත්තා ගැන කියවෙන්නේ ඔක්කන්තෝ සම්මත්ත නියාමං කියන වචනයක් තියෙනවා. ඊළඟ බුදුරජාණන් ප්‍රකාශ කරන මේ තැනත්තට අරකට අමතරව ඊළඟට තියෙනවා අර සුචුකමට අමතරව ඔක්කන්තෝ සම්මත්ත නියාමං. ඒක තේරුම් කරලා දෙන්න වෙනවා. සම්මත්ත කියලා කියන්න පින්නතුනි සම්යක්ත සම්යක් සම්මා කියන වචනේ මේ පින්නතුන් දන්නවා. සම්මා මිච්ඡා කියන වචන දෙක. සම්මත්තං කියලා කියන්නේ සම්යක් අපි සිංහලට ගත්තොත් නිවැරදි බව. එතකොට නිවැරදි බව කියන නියාමතාවයට බහැලා නිවැරදි බව කියන න්‍යායතාවට බැහැලා කියලා කියන්නේ ආයි මිච්ඡා පැත්තට හැරෙන්නේ නැහැ. මිච්ඡත්ත සම්මත්ත කියලා දෙකක් තියෙනවා. මිච්ඡත්ත කියන්නේ මිච්ඡා බව, සම්මත්ත කියන්නේ සම්ඥාන් බව. ඒකකොට මේ කියාපු ධම්මානුසාරී පුද්ගලයා බැහැලා තියෙනවා, බැහැගෙන තියෙනවා සම්ඥාත්වය කියන න්‍යායයට. නිවැරදි හරි මඟට නිවැරදි බවට පැනලා තිබෙනවා. ඒකම කියනවා. සත්පුරුෂ භූමින් ඔක්කන්තෝ මේ පුද්ගලයා ධම්මානුසාරී පුද්ගලයා සත්පුරුෂ භූමියට බහැලා තියෙනවා. පින්නතුනේ මේ සත්පුරුෂ අසත්පුරුෂ කියන එක සමාජයේ තියෙන අර්ථයෙන් නෙවෙයි ධර්මයේ දෙන්නේ සත්පුරුෂ කියන වචනේ ආර්ය පුද්ගලයාට පිළිබඳවක් කියනවා. සත්පුරුෂ සූත්‍ර ආදී නැදුම් සංගීදී ආර්ය පුද්ගලයා පිළිබඳව. නියම සත්පුරුෂයා නම් ඒක. ඒක නැත්තයි ආර්ය පුද්ගලයා. ඒ නිසා මේ සත්පුරුෂ. ඒකෝර සත්පුරුෂ භූමියෙන් ඔක්කන්තෝ කියන්නේ මේ ධම්මානුසාරී පුද්ගලයා සත්පුරුෂ භූමියට බහැලායි තියෙනවා. ඊළඟට තවත් සුදුසුකමක් කියනවා. වීතිවත්ව පුදුජන භූමිය පෘථග්ජන භූමියෙන් එක්ත වෙලා. පෘථග්ජන භූමියෙන් එහාට ගිහිල්ලා. ඊළඟට තවත් එකක් කියනවා. අබබ්බෝ තං කම්මං කාතුම් යං කම්මං කත්වා නිර්යං වා තිරච්ඡානෝනින් වා පිට්ඨිවිචයන් වා උප්පදී කියන්නේ මේ බඳු මේ අධම්මානුසාරි පුද්ගලයාට කරන්න බෑ යම් කිසි පාප කර්මයක් නිරය තිරිසන් ලෝක ප්‍රේත ලෝක ආදී උපදින්න හේතු වෙන කරන්න බෑ අභාව්‍ය කියලා කියන්නේ ඒකයි ඒකත් ඔක සිවිසුරා මේ පින්නතුනේ කෙම්බුටවත් එහෙම කියන්න බෑ ඒ තැනකට කරන්න බෑ කියලා මේ බුද්ධ වචනේ. අභබ්බෝ. අභබ්බ කියන වචනේ විශේෂ වචනයක්. ආයි කරන්න බෑ කියන එක. ඒ වගේම ඔන්න අන්තිමට දැක් වෙනවා ඒක විශේෂම කාරණේ. ඒ ධම්මානුසාරී පුද්ගලයා මරණයටපත් වෙන්නේ නැහැ. සෝවාන් ඵලයෙන් නොලබ. සෝවාන් ඵලයෙන් නොලබ මරණයටපත් වෙන්නේ. එතකොට මරණයට කලින් ධම්මානුසාරී පුද්ගලයාට බැරි වුණොත් යම් හේකින් සෝවාන් වෙන්න අන්තිම පරිච්ඡේදයෙන් අවසාන වශයෙන් මරණයට කලින් සෝවාන් වෙනවමයි. ඒක බුද්ධ වචනය. අන්න ඒකයි උඩට විශේෂයෙන් දැන් ධම්මානුසාරී පුද්ගලයා පිළිබඳව මේ පින්නතුන් යමක් තේරුම් ගත්තා. සද්ධානුසාරී පුද්ගලයා ගැන කියන එක දැන් පහසුයි. මොකද දැන් අනිත්‍යකට අමතරව මෙතෙන්දිත් ඒක සඳහන් වෙනවා. සද්ධානුසාරී පුද්ගලයාට නම් අර කියාපු අනිත්‍යතාවාරවම ගැන ඒව මොකක්වත් නැහැ. ටිකක් හරි ඒත් ගිහිල්ලත් නැහැ. සද්ධාව ප්‍රේමිය තිබෙනවා. ඔන්න ඒ ඊළඟට අර දැන් අපි යමක් කිව්වනම් අර ධම්මානුසාරී පුද්ගලයා පිළිබඳව විශේෂ සුසුකම් හැටියට ඒ සියල්ලම සද්ධානුසාරී පුද්ගලයාට තියෙනවා. මොනවද? සම්්‍යක්ත නිවැරදි බව කියන නියාමතාවට බැහැලා. සත්පුරුෂ භූමියට බැහැලා. පුතග්ජන භූමිය ඉක්මවලා. නිරය තිරිසන් යෝනිය, പ്രേත යෝනිය يعني ඒ දුවතේට යන්න හේතු වන කර්මයක් කරන්න බෑ. ඊළඟට නියත වශයෙන්ම මරණයට කලින් සුවාන් ඵලයටපත් වෙනවා. මොන්නේ එතකොට දැන් මේ පින්නතුන්ට දැන් මෙතෙක් මේ හතර වෙනා ගැන විතරක් දැනගෙන හිටිය අයට මේ විදිහේ ශාසනයේ මේ නීති මේ කියන සිල්ලක් කියනවා. ඒක නිසා අර හතර පමණක් නෙවෙයි අත්ත වශයෙන් බුදුරජාණන් වහන්සේ හරියට අඳුනගෙන ධර්ම මාර්ගයේ හැසිරෙනවා. නියම ශ්‍රද්ධාවක් ඇතිව අන්න අවම වශයෙන් අර වහු පැටියා වගේ මමගේ ආරක්ෂාවෙන් එතර වෙන වහු පැටියා වගේ ඒ එතර වෙන්න පුළුවන් විශේෂ දෙය තමයි මරණයට කලින් බුද්ධ වචනයට කොහොම හරි මරණ වේදනාව හමු හරි විදර්ශනා වඩලා සෝවාන් වෙන්න බෑ ඒක ඇතන කියන. ඔන්න එතකොට එතන ඉඳලා අපි ඉදිරියට යමු. දැන් අපි ප්‍රකාශ කළ මේ ආර්ය අෂ්ටාංගික අදගෙන දවසක මේ පින්නතුන් අහලා තිනවා. ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ ආර්ය අෂ්ටාංගික මාර්ගය බුදුරජාණන් වහන්සේ මැදින් පිළිවෙත ඇහිලා හඳුන්වුවා මේ දෙනුම් කවුරුත් දන්නවා කියලා හිතනවා. මැදින් පිළිවෙත කියන්නේ මොකක්ද කියන එකත් කෙටියෙන් සලකා ගත්තොත් මේ අවස්ථානුකූල මේ පින තුන අහලා තියෙනවා. කාමසුකල්ලිකාණියෝග අත්තිකිර මථානියෝග කියලා කියන ලෝකයේ තිබුණ ඒ දෘෂ්ටි දෙක. කාමසුකල්ලිකාණියෝග ගැන හිතාන්න පුළුවන්. පරිලෝක ගැන විශ්වාසයක් නැතුව පස්කම් සැපෙමින් ඉඳමින් අදාදෙමින් මුළු ජීවිතය ගෙවීම අන්නර මිලව ගැන හරි අවබෝධයක් නැතිව අත්ති කියලා මතානියෝගය කියලා කියන්නේ මේ ආත්මය මේක බේර ගන්න කියලා අනවශ්‍ය අන්දමින් කායට වද දීලා එපමණකින් නිවන් දකින්න පුළුවන් කියලා අන්න ඒකට පරතරේ ගැන අවබෝධිකුත් නැහැ. ඉතින් දෙගොල්ලම සංසාරයේ දිගින් දිගට යනවා. ඒකෝර ඒක නිසා තමයි මේ බුදුරජාණන් වහන්සේ මේ සොයාගත්තු මැදුම් මඟ මැදුම් මඟ හැටියට හඳුන්වලා තියෙන කාර්ය අෂ්ටාංගික මාර්ගයයි. ඒක සුරක්ෂිතයි. අර කියාපු අන්තවලට යන්නේ නැහැ. ඉතින් අයිව ගැන අපි තව ටිකක් කියනවා නම් ඔන්න ඊළඟට ටිකක් ගැඹුරු දේවල් කියන්න වෙනවා. ආර අෂ්ටාංගික මාර්ගයේ යමක් කියනවා නම් ගැන යමක් කියනවා නම් මේ පිනතුන් සමහර විට අහලා ඇති අග්ගප්පසාද කියලා සූත්‍රයක් තිබෙනවා. අග්ගප්පසාද සූත්‍රය ඒක මහා ශ්‍රද්ධාවන්තයන්ට මොහොම කාව්‍ය වදින විදියට බුදුහාමුදුර කියලා කියන්නේ. සමන් වහන්සේ කියන්නේ මෙතන ශ්‍රද්ධාව ගැන කියවිච්ච නිසා. අපි ඒක දැන් අවස්ථාවල මේක ප්‍රකාශ කරලා තියෙනවා. මේ දේශනාවල අදටත් සමහර විට කියලා තියෙනවා. ඒ තරම් ප්‍රබල ප්‍රකාශනයක්. යාවතා වික්‍රේ සත්තා අපදාවා දීපදාවා චතුප්පදාවා බහුපදාවා රූපිනවා අරූපිනවා සංඤිනවා අසංඤිනවා නේ සංඤිනා සංඤිනවා තථාගතෝ තේසං අද්දන්නා කායති අරහං සම්මා සම්බුද්ධි කියලා ඒ විදිහට පටන් ගන්න මේ සූත්‍රය දිගටම කිව්වා යම් තාක් සත්වයින් ඉන්නව නම් මේ ලෝකේ අපා දෙපා රූපා රූපා රූපී අරූපී සංඤ්ඤ අසංඤ්ඤ නේව සංඤ්ඤා සංඤ්ඤ ඒ සියලු සත්වයින් අතර තථාගතයන් වහන්සේ අග්‍රයි ඊට අදහස වශයෙන් කියනවා නම් යම් කෙනෙක් තථාගතයන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව පිහිටුවා නම් ඒ ශ්‍රද්ධාව පිහිටුවේ පිහිටෙන්නේ ලෝකයේ අග්‍ර පුද්ගලයා පිළිබඳව. එතකොට ඊළඟට කියවන අවසාන වශයෙන් ඒකෝපන අග්ගයේ ඒකෝපන අග්ගයේ පසන්නා ඒකෝපන බුද්ධියේ පසන්නා අග්ගයේතේ පසන්නා අග්ගයේ කෝපන පසන්නා නම් අග්ගෝ විපාකෝ. යම් කෙනෙක් තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව ඇති කරගත්තා නම් ඒ ශ්‍රද්ධාව ඇති කරගත්තු ලෝකයේ අග්‍රේ පුද්ගලයා පිළිබඳවයි එතකොට ඒකේ ආනිසංසය එනට කියන්නේ අග්‍ර පුද්ගලයෙකු කෙරෙහි ශ්‍රද්ධාව ඇති කර ගැනීම ආනිසංසත් අන්තිේ ඒකම ආනිසංසත් ඒ වගේ මාර්ගයල් කියන එකයි කියන්නේ. ඒ විදිහට ධර්මය ගැන එහෙම ඒ සූත්‍රයේ කියවෙනවා. ඔන්න ධර්මය ගැන කියන ටික අපි මෙතෙන් දෙලියට ගනිමු. යම්ුරු කාරණයක් කියන නිසා යාවතා වික්‍රේ ධම්මා සංඛතා යම්තාක් සංඛත ධර්මියෝ වෙද්ද සංකත කියලා කියන්නේ පින්නතුනේ හේතු ප්‍රත්‍යයන්ගෙන් සකස් වුණු දේවල්. ලෝකේ තියෙන හැම දෙයක්ම එහෙමනේ. හේතු ප්‍රත්‍යයන්ෙන් සකස් වුණු දෙයක්. අසංකත කියලා කියන්නේ නිවනට හේතු ප්‍රත්‍යයන්ගෙන් සකස් වූ කියන අර්ථයනේ ඒ ටික අහලා ඇති. සංකත අසංකත කියලා දෙකක් තියෙනවා. එතකොට සංකත ධර්මයන් අතර යාවතාදික්කේ ධම්මා සංකතා. අරියෝ අට්ඨාංගිකෝ මග්ගෝ තේසං අද්දං අක්ඛය. කොට සංකත ධර්ම ලෝකයේ තියෙන සංකත ධර්ම අතුරෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අග්‍රයි. එහෙම කියලා අර විදිහටම කියනවා ඒකෝපනාරියේ අට්ඨංගිකේ මග්ගේ පසන්නා අගේතේ පසන්නා අගේ කෝපන වසන්නාං අගෝ විපාකෝ හොති. එනිසාම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ හිිර ප්‍රසාදය ඇති කරගත්තොත් ඒ ප්‍රසාදයේ අග්‍ර වූ විපාකයක් ආනිසංසයක් ලබා දෙනවා කියලා. මෙතෙන්දී අපි මෙතන මත කරන්නේ මොකද? ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සංකතයි. ඒකට මේක මහා ආශ්චර්යවත් දෙයක්. සංකත දෙයකින් අසංකතේ කරා යනවා. කෙනෙකුට තර්ක කරන්න පුළුවන් මේ කාලේ ඉන්න තර්කකාරීන්. කොහොමද සංකතයෙන් අසංකතයට යන්නේ? අන්න එතනම තමයි හපංකම බුදුරජාණන් වහන්සේගේ සංඛතය උපකාර කරගෙන නදුම් මඟකින් හරියට අර ගොපල්ලා මෙතරයි මෙතරයි තේරුම් අරගෙන නියම තොටින් නුවණින් ඉස්සෙල්ලා එක කොටසක් එල්ලගෙන ඊතර කළා ඒකෙන් ඇති වෙන සද්ධාවෙන් දෙවෙනි කොටස ඒකේ යම්කිසි විශේෂ පරිශ්‍රමයකින් නැතිවයි ගොපල්ලේ ඒ විදිහට මේ ගවරලේ අන්තිම ආර එදා උපන් පැටියා දක්වා ඊතර කරේ ඒ වගේ බුදුරජාණන් වහන්සේත් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුලින් අර විදිහට විතර කළා කියන එකයි ඉතින් අපිට හිතා ගන්න තියෙන්නේ. ඔන්න ඊළඟට තව පැත්තකට යමු. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මේ පින්තුන් කොටිකුත් අහලා තිබෙනවා. ඒ අංගාට ඒ අංගාටක් වුණාට මොකද මේකට ඒකකයක් හැටියට අරියෝ අට්ඨාංගිකෝ මග්ගෝ කියන්නේ කියන එක බොහෝ දෙනා කල්පනා කරලත් නැහැ. මේ අංග අටම ඒකකයක්. අරියෝ අට්ඨාංගිකෝ මග්ගෝ. ඇත්ත වශයෙන්ම මාර්ගයේ මේ අගට එන සමාධියයි. සම්මා සමාධි කියන එකයි නියම මාර්ගය. එතකොට ඒ ඒ ටික කියන්නේ වෙන්නේ අපිට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තියෙනවා ලෞකික පැත්තකුත් ලෝකෝත්තර පැත්ත. අන්න ඒ ටික හෙළි කරගෙන මහා ගැඹුරු සූත්‍ර දේශනාවක්. මහා ගැඹුරු සූත්‍ර දේශනාවක් කියන්නේ මදුන් සංගියේ මහා චත්තාරීස කරනවා. අන්නේ මහා චත්තාරීක සූත්‍රය ආශ්‍රයෙන් ඔන්න එතන ඉඳලා අපි යන්නේ ඉදිරියට. මේ මහා චත්තාරීක සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මහණෙනි මම නුඹලාට ආර්ය සම්මා සමාධිය ප්‍රකාශ කරනවා සෞපනිසං සපරික්ඛාර සම්මා සමාධිය මම ගැන නුඹලාට කියලා දෙනවා ආර්ය සම්මා සමාධිය ඊට අදාළ දැන් පරිස්කාර කියන එක මේ පින්නතුන් දන්නෝනේ යමකට දැන් සංඥා වංශයට පරිස්කාර කියන කියන්නේ ජීවිතයට උපකාර වෙන දේවල්. ඒකට අදාළ දේවල්. ඒ වගේ මේ සම්මා සමාධියට සවුපනිසං කියන්නේ ඊට සමීපව සිටගෙන ආධාර කරන පරිෂ්කාර වශයෙන් උපකාරවන දේවල් සහිතව මම නුඹලාට ආර්ය සම්මා සමාධිය ප්‍රකාශ කරනවා කියලා ඒ දේශනාව පැවැත්වුවා. එයින් අපිට පෙන්වුම් කරන්නේ ඉතින් බුදුසසුනේ කෙලින්ම පෙන්වුම් කරනවා අර මුල්ලංග හත් මුල්ලංග හත සම්මා සමාධියට පරිෂ්කාර වශයෙන් සිටිනවා. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම සම්මා සති කියන අංග හත ඕන වෙන්නේ සම්මා සමාධිය පිටුවාගෙන. දැන් හරි ගැඹුරු කාරණයක් අපි මේ වෙලා තියෙන ප්‍රබලින් මේ උනන්දු ඇති කිරීමටවත් මේ ටික මතක් කරමු. මේකට අදාළ නිසා දවසේ වැඩගත් නිසා මේ පැත්ත වැඩි සලකන්නේ නැති නිසා මේ කාලේ. ඉතින් ඔන්න ඒ ආර්ය සමා සමාධියෙන් කියන්නේ දීලා බුදුරජාණන් වහන්සේ එතෙන්දී නැවත නැවත පුන පුනා කියන වාක්‍යයක් කියන මහ පුදුම වාක්‍යයක්. සම්මාදිට්ඨිය වැඩගත්තාම පෙන්වන්නේ. මහණෙනිහිලා සම්මාදිට්ඨිය පෙරට වේ. తත්‍ර භික්වේ සම්මාදිට්ඨි පුබ්බංගම. නිරන්තරයෙන් මතක් කරලා දෙනවා. සම්මාදිට්ඨිය පෙරට වෙනවා. සම්මාදිට්ඨිය පෙරට වෙනවා. බොහෝ දෙනාගේ ප්‍රශ්න නගන මොකද ඒක ඉස්සරහට දාලා තියෙන්නේ කියලා. සම්මාදිට්ඨිය පෙරට වෙනවා. ඒකට හේතුව මොකක්ද? ඔන්න එතන කියවෙනවා. දැන් ඔන්න හිතලා බලන්න කෙනෙකුට සම්මාදිට්ඨිය ඇති කරගන්නත් සම්මාදිට්ඨියක් ඇති කරගන්නත් සම්මාදිට්ඨියක් අවශ්‍ය වෙනවා. සමහර විට අපිට මේ ගැටලු වගේ දේවල් කියන්න වෙනවා. සම්මාදිටිය ඇති කරගන්න පවා සම්මාදිටියක් ඕන වෙනවා. මොකද හේතුව? ඒක මුද්‍රජානස දක්වන්නේ මෙහිමයි. සම්මාදිටිය පූර්වාංගම වෙන්නේ සම්මාදිටිය දැනගන්න කලින් මිච්ඡාදිටිය හඳුනා ගන්නවා. මිච්ඡාදිටිය මිච්ඡාදිටිය බව. ඒකට සම්මාදිටියක් ඕන වෙනවා. එතකොට අන්න සම්මාදිටිය හැඳින්වීමේදී මෙහිමයි බුදුරජාණන් පෙන්වු කරන්නේ සම්මාදිටිය පූර්වාංගම වෙන්නේ මොකද මිච්ඡාදිත්‍ය මිච්ඡාදිත්‍ය හැටියට තේරුම් ගන්නවා සම්මාදිත්‍ය සම්මාදිත්‍ය හැටියට තේරුම් ගන්නවා. එතෙන්දි පෙරට වෙනවා. එතකොට ඊනාට දක්වනවා මෙතෙන් ගල යන්නේ අමුතු මාර්ගයක්. එතෙන්දි ඊළඟට සම්මාදිට්ඨිය කියන එක වෙන තැන්වල දකින්නේ නැහැ. නොලැබෙන ආකාරයට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මහණෙනි සම්මාදිට්ඨිය දෙයාකාරයයි කියන්නේ. සම්මාදිටින් පහන් දෙයන් වදාන දෙයාකාරයයි කියන්නේ. මොකද්ද දෙයාකාරය? ඔන්න දෙයාකාරය ඊනාට දක්වනවා. මහණෙනි තිබෙනවා එක්තරා සම්මාදිට්ඨියක් සාසවා පුඤ්ඤභාගියා උපදිවේපක්කා ආශ්‍රව සහිත පින් පැත්තට නැඹුරු උපදී කියලා කියන උපදී සම්පත් කියලා ඔය කියන්නේ ඔය සංසාරයට උපකාර වෙන භවභෝග සම්පත් ආදී ඒවා ලබාගෙන සම්මාදිටියකුත් තියෙනවා ඊළඟට ඒක ලෞකික සම්මාදිටිය. ඔන්න ඊළඟට ලෝකෝත්තර කියලා. අත්තිබිකේ සම්මාදිට්ඨි අරියා අනාසව ලෝකුත්තරා මග්ගංග ආර්ය වූ අනාශ්‍ර වූ ලෝකෝත්තර වූ ලෝකෝත්තර මාර්ගයේ අංගයක් බවට පත් වූ සම්මාදිට්ඨියකුත් ඇත මොන දෙයා දෙක මේ දෙකින් බොහෝ දෙනා දන්නේ ඔය අහලා තියෙනෝනේ දසවස්තුක සම්මාදිට්ඨිය කියලා දැන් ඔය ඒකේ අනිත් පැත්ත සමහර විට මේ කෙනෙක් තුන ආලා ඇති මිච්ඡාදිට්ඨිය කියන මිච්ඡාදිට්ඨික අය කියන 10ක් තිබෙන ලෝකය ගැන අපි සිංහලෙන් කෙටියෙන් කිව්වොත් දාන යාග හෝම ආදිය කියලා දෙයක් නැත. හොඳ කර්ම නරක කර්ම කියලා දෙයක් නැත. මවෙක් පියෙක් නැත. මෙලොවක් පරලොවක් නැත. මේ ලෝකය ගැන හරියට අවබෝධ කරගෙන ඉතරුණු අය නැත. නැත නැත කතාවක් කියන 10 අපිට තමයි මිච්ඡා දිට්ඨිය කියලා කියන්නේ. මේ 10ටම බුදුරජාණන් වහන්සේ ඇත ඇති කියනවා. ඒක ලෞකික සම්මාද. දන් දීම ආදී ආනිසංස විපාක තිබෙනවා. කුසල කුසල කර්ම පාප කර්ම ඒවා විපාක තියෙනවා. මවෙක්යට මව මව්පියන්ට උපස්ථාන කිරීම ආදී ආනිසංස තියෙනවා. මේ ලෝක මේ ලෝකේ ඕපපාතික සත්වයන් කියලා කොටසක් ඉන්නේ. මේ ලෝකයේ අය පරිලෝකය ගැන දැනගෙන තේරුම් කරලා දෙන ශ්‍රමණ බ්‍රාහ්මණින් ඉන්නවා. කියන ඒ හැටි සංඥාව. නැහැටි සංඥාවෙන්නට හැටි සංඥාව. අරගොල්ල නැtei ගියාකට ඇtei කියනවා. අන්න මැදුම් මගේ. අර අය එහෙම කියපු කට්ටිය නිරයට යනවා. ආ මේක නෑ කාලබිලා අපි විනාද වෙමු කියලා කිව්වොත් එතන ගිහිල්ලා නිරයට යන්නේ. එතෙන්ද බුදුරජාණන් වහන්සේ සුගති දුගතිය ඉවත් කරලා සුගතියට යන්න උපකාර වෙන මේ කියාපු ලෞකික සම්මාදිය. නමුත් සසරින් එතෙරු වෙන්නේ නැහැ. ඔන්න ඒක ඒ ටික කෙරෙන්නේ අන්න අර දෙවනුව කියාපු. දැන් අරද බුදුජානක පිළිගන්නවා සාසවා. අර කියාපු සම්මාදිට්ඨිය ආශ්‍රයව සහිතයි. නමුත් පුණ්‍ය භාගියයි පිනට බර. අනිත්‍යය පවට බරනේ අර අර මිත්‍යා දෘෂ්ටි. පුණ්‍ය භාගය පින්පයක් ඇති. ඒ වගේම උපදී විපාක ගෙන දෙන සංසාරේ. හොඳ උත්පත්ති ගෙන දෙනවා. ඒ ටික තියෙනවා. ඒ ටිකට හොඳයි. මුත් ඔන්න සසරින් මිදෙන්නත් එපාය. ඔන්න ඒක ටික කියන්නේ ආර්ය සම්මාදිට්ඨිය. අරියා ඒක මහ පුදුම වැඩක්. එතන කියවෙන්නේ අරියා අනාසවා ලෝකුත්තරා මග්ගංකා. ඒ සම්මාදිට්ඨිය පහළ වෙන්නේ අර කියාපු ලෝකෝත්තර මාර්ගක්ෂණී තා සුළු ක්ෂණයක් තුල මහ පුදුම දෙයක් සිද්ධ වෙනවා. මේ අංග 8ම පෙළ ගැහිලා යම් අවස්ථාවක එක සිතක ක්ෂණිකව පහළ වෙලා තමයි එතෙරට යන්නේ. මහ පුදුම දෙයක් ඒක. ඒ යම් මොකද මත මත බෙහෙල තියෙනවා. එනකොට අන්න ඒ අවස්ථාවේදී අන්න සම්මාදිට්ඨිය ඒකෙන් දක්වන්නේ ඒ ඒ කියපු අවස්ථාවට අදාළ පඤ්ඤා පඤ්ඤේන්ද්‍රියන් ධම්මවිචේ සම්බොධ්‍යංගෝ ඔය ආදි වශයෙන් දක්වනවා. ඒ අවස්ථාවේ සම්මාදිට්ඨිය පිණි හිටින්නේ ධම්මවිචේ සම්බොධ්‍යංග පඤ්ඤා පඤ්ඤේන්ද්‍රිය ස්වરૂපය. අර කියාපු අර 10 ආදී නෙවෙයි එතකොට ඒ ඒ විදිහට ලෝකෝත්තර සම්මාදිට්ඨිය. ওই විදිහටම ඊළඟට මේක එකක් ගැන කියන විස්තර සවිස්තර කියන්න බැරි වෙන්න පුළුවන් වෙලාව අනුව. එතකොට මෙන්න මේ ටික හිතා ගන්න බුදුරජාණන් වහන්සේ එතන පෙන්වුම් කරනවා. දැන් ලෝකේ දැන් මේ සම්මාදිට්ඨි සම්මා සංකප්ප ආදී ගැන මේ පින්තුන් යම් ප්‍රමාණයකට අහලා තියෙනවා කියලා අපි හිතනවා. ඒ වගේම පොතපතින් බලා ගන්නත් පුළුවන්. නමුත් මෙතන විශේෂත්වය තියෙන්නේ ලෝකෝත්තර මාර්ගයේදී මේ එක එකක් ගැන අමුතු විදිහට හඳුන්වන්නේ. ඒ මාර්ග ක්ෂණයේදී මේවා පෙනී හිටින්නේ අමුතු ස්වરૂපයකින්. විතර්ක වශයෙන් නෙවෙයි. ඒ කියන්නේ සාමාන්‍ය ලෝකයේ හිතන විදිහට නෙවෙයි. සම්මා සංකප්ප පිළිබඳවත් කියන්නේ ඒ අර එතෙන්දි සම්මාදිට්ඨිය උපකාර වෙන්නේ මිච්ඡා සංකප්ප අඳුන ගන්නත් සම්මා සංකප්ප හරි ආකාර අඳුන ගන්න අඳුන ගන්නත් පළමුවෙන්ම සම්මාදිට්ඨිය පෙරට වෙන්න ඕන. ඊට පස්සේ අර නෙක්ඛම්ම සංකප්ප අව්‍යාපාද සංකප්ප අවිචා සංකප්ප කියලා කියන ඒ සංකල්ප තුන සාමාන්‍ය ලෝකයේ අර සම්මා සංකප්ප හැටියට ගන්නනවා. නමුත් අර ලෝකෝත්තර අවස්ථාවේදී ඒක අර ඒ සමාධියට හිත නංවන තක්කෝ විතක්කෝ ඒ ඒකට හිත නංවන ඒ ශක්තිය තමයි තෙන් සංවාසම්පන්න. ඒ වගේම ඔන්න විශේෂයෙන් කියන්න තියෙන්නේ සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන ඒවා ඒවා සාමාන්‍ය අවස්ථාවේදී විදිහට නෙවෙයි ලෝකෝත්තර මාර්ගක්ෂණයේදී ඒවා දැක්වෙන්නේ ඒවයින් කලින්ම ඒවයින් වෙන වෙලා. මේ අවස්ථාව පාලනකොට ඒවා කලින්ම වෙන වෙලා. ඒක නිසා ඒවා එතෙන්ද පෙනී හිටින්නේ විරති විරති හැටියට. වෙන්වීම වෙන වෙන 아무තු උත්සාහයක් නැහැ මේ වෙන් වෙලා ඉන්නේ. අන්න ඒ වගේ. එතකොට ඒ තුنين එහෙම වෙන් වෙනවා. ওই විදිහට දක්වනවා. අන්න ඊළඟට තව විශේෂයෙන් දක්වන්නේ. එතන මහ පුදුම දෙයක් දක්වනවා. ලෝකෝත්තර අවස්ථාවේදී හිතට ආරක්ෂාව සලසා දෙනවා. තුන් ආකාරයකින් සම්මා දිට්ඨි සම්මා වායාම සම්මා සති සම්මා දිට්ඨි සම්මා වායාම සම්මා සති කියන අංග තුන අර ලෝකෝත්තර අවස්ථාවේදී කියන්නේ මාර්ග ඥාන පහළ වෙන අවස්ථාවේදී ඒ අවස්ථාවේදී ඒවා විශේෂ කෘත්‍යයක් විශේෂ වැඩක් කරනවා. ඒකට කියන්නේ ඒ හිතට එතන බුදුරජාන් වහන්සේ යොදන වචනේ අනුපරිධාවಂತಿ අනුපරිවර්තಂತಿ අනුපරිධාවಂತಿ කියන්නේ ඒ අනුව වටේට දුවනවා. අනුපරිවර්තಂತಿ කියන්නේ ඒ අනුව වටේට පවතිනවා. එතකොට මේ ලෝකෝත්තර මාර්ගක්ෂණය මේ කියන්නේ එතකොට මේ සංඛතේ උපකාර කරගෙන අසංඛතේ කරා යන ගමන මහා මහා පුදුම ආශ්චර්යවත් දෙයක්. ඒ ඒකෙදි ආරක්ෂාව සලසා දෙනවා අර හිතට සම්මාදිට්‍ය පෙරටු වෙලා සම්මායාම පිටිපස්සෙන් ඉඳගෙන තල්ලුව දෙනවා ආරක්ෂාව සපයා දෙනවා සම්මා සතිය අතනඟ ඉඳගෙන ඒක උපකාර වෙනවා. ඉතින් ඒක අර අපි යම් අවස්ථාවක පොතේ වෙන උපනාවක් නුණා මේ පින්තුන්ට සිත් කාවාදී නන්දමින් අපි යම් අවස්ථාවක ප්‍රකාශ කරලා ඇති. දැන් මේ කාලේ ප්‍රකට දේශපාලනඥයෝ කියන්න ඕනේ නෑනේ ඔය ලොකු ලොකු ලොකු අය ලොකු ලොකු අය යනකොට ඔය ජංගම දුරකථනත් අරගෙන එක පිරිසක් කාය ආරක්ෂක බට සංගාය එක කොටසක් ඉස්සරහින් යනවා. තව කොටසක් පස්සෙන් එනවා. පිටිපස්සෙන් එන උපද්‍රවලට බේර ගන්න. අතනගත් ඉන්න කොටසක් අන්න ඒ වගේ තමයි ඒ වගේ ආරක්ෂා සපයලා මේ ලෝකයේ ලොකු ලොකු අය යන වගේ අර විශාල ඒ ප්‍රබල කටයුත්තක් කරන සම්මා ආර්ය සම්මා සමාධියට පිරිවර වශයෙන් අනුපරිධාවන්ති අනුපරිවර්තන්ති හරි ලක්ෂණ වචන දෙකක් තියෙනවා. මේ අංග තුන සම්මා දිට්ඨිය සම්මා වායාම සම්මා සති කියන අංග තුන ලෝකෝත්තර මාර්ග අවස්ථාවේදී ඊට ආරක්ෂාව සපයා දෙනවා. එතකොට ඒවා ඒ වගේම අර අපි කලින් කිව්වේ ඒ කාරණා තුන දැන් එදිනදා ලෝකයේ තියෙන්නේ සම්මා උත්සාහයක් දරන හැමතිස්සෙම සම්මා වාචා මිත්‍යා වචනේ අතහැරලා සම්‍යක් වචනේ පාවිච්චි කරන්නේ මේ විදිහට ඒක ශික්ෂණයක් පමණයි. ඒ ශික්ෂණය සම්පූර්ණ වූ අවස්ථාවේදී ඒ ශික්ෂණය සම්පූර්ණ වූ අවස්ථාවේදී ඒක කාලයක් තිස්සේ කරන එක ඒක සම්පූර්ණ වුණ අවස්ථාව එතෙන්දි දක්වන්නේ ආරාධි විරති පටි විරති. ඒ තැනත්තා ඉන්නේ දුරින් දුර වෙලා තියෙන විරතිය. ඒක ඒකම ආරක්ෂාවක් වෙනවා ආර්ය සම්මා සමාධිය. මොකද මේ අංග 8 තියෙන ඇතුළත මේ අභ්‍යන්තර පුදුම සම්බන්ධය හරි ආශ්චර්යවත්. අපි නිකන් කියාගෙන යන 8 කියලා. නමුත් මේක තුලින් මේ 8 තුලින් අර එක පැත්තකින් අර දුගතියෙන් වලක්වලා සත්‍ය ආසුගතියටපත් කරනවා. අර ශාස්ත්‍රව අර ලෝකෝ ලෞකික සම්මාදිට්ඨියෙන් ලෝකෝත්තර සම්මාදිට්ඨියට වඩා මහා ප්‍රබල වැඩක් කරන්නේ මේ ලෞකිකත්වයේ ඉක්මලා මාර්ගඵල ප්‍රත්‍යේදී ඒ ලෝකෝත්තර කියන්නේ යම් අවස්ථාවක් අපිට තියෙන විදිහට මෙහෙම සාරකා ගන්නවා. යම් කෙනෙක් බුදුරජාණන් වහන්සේ දක්වා තිබෙන යම් කිසි ආනාපාන ආදී සමාධියක් හොඳට තබලා ඒව පුරුදු කරන අතරේ ත්‍රිලක්ෂණයට අදාළ විපස්සනා වඩලා අර සම්බෝධියංග කොටින්ම සත්‍තිස් බෝධිපාකයේ ධර්මයන්. දැන් එයින් පහක්නේ අර කිව්ව ඉන්ද්‍රිය කියලා. ඒ වගේ ඒවා සම්පූර්ණ වුණු අවස්ථාව වෙනකොට નિરાයාසයෙන් ආයාසයෙන් කියලා කියන්නේ නැහැ. નિરાයාසයෙන් ධර්මතාව වශයෙන්ම වෙන දෙයක් තමයි. ඒකට ඒ ඒ වෙනකොට මේ කියාපු පංච උපාදානස්කන්ධය ගැන යම් බලලා කලකිරීමක් වෙනවා. ඒ කලකිරීම තුළින් අන්න ඊළඟට තමයි මේ ලෝකෝත්තර තත්ත්වයටපත් වෙන්නේ. මෙතර ඇතහැරලා ඊතරට පණින්නේ. එතකොට ඒ අවස්ථාවේදී ආරක්ෂාව සපයනවා. අර ඒ සම්මා සමාධිය. ඒ සම්මා සමාධිය ගැන තමයි පින්නතුනි මේ කවුරුත් අහලා තියෙන රතන සූත්‍රයේ යම් බුද්ධ සෙට්ඨෝ පරිවන්නේ විසුතින්. සමාධිමානං තරිකඤ්ඤමාහෝ සමාධිනා තේන සමෝ නවිජ්ජති කියලා එහෙම කියනවනේ අනිත්තර කියන්න ඕනේ. එතකොට අන්න එතෙන්දි කියන්නේ ඔන්න කියව ආනන්තරික සමාධිය. බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් වර්ණනා කළ තියෙන ආනන්තරික සමාධිය කියලා කියන්නේ මාර්ග සමාධියයි. ඒ මාර්ග සමාධියට අනුතුරුවම ඵලයටපත් වෙනවා ඒකාන්තයි. ඒකට ආනන්තරික කියන්නේ ඒකයි. මේක ගැන අතීතයේ පඬිවරුන් මේකත් මතභේද ඇති කරගත්තු බව අටුවාවල සඳහන් වෙනවා. නමුත් මෙතෙන්දී අපි වෙලාවත් අනුව අපි කෙටියෙන් කියතොත් දැන් මේ පින තුන අහලා තියෙනවා ආර්ය පුද්ගලයන් අට දෙනෙක් ගැන. අහුවාම එකපාරට කියාවි සෝවාන් ඵලයේ ඉන්න කෙනා මාර්ගයේ ඉන්න කෙනා අහම තමයි උත්තර දෙන්නේ. සතර මඟ සතර ඵල කියලා. නමුත් පින්නතුනි ධර්මයේ සඳහන් වෙන්නේ මෙහෙමයි. ආර්ය පුද්ගලයන් අට දෙනා ගැන සඳහන් වෙන්නේ එතන කෙනෙමි කීප තැනකම මෙන්න මේ විදිහටයි. සෝතාපන්නෝ සෝතාපට්ටි ඵල සච්චිකිරියාය ප්‍රතිපද. සකදාගාමි සකදාගාමි ඵල සච්චිකිරියාය ප්‍රතිපද. අනාගාමි අනාගාමි ඵල සත්‍ය කිරියාව ප්‍රතිපන්නයි. අරහ අරහත්තායි ප්‍රතිපන්න. ওই විදිහට යට දෙනස. එතකොට මෙතෙන්දී මෙන්න මේ විශේෂයෙන් කියන්නේ මේ මග්ග ප්‍රතිපදා කියන වචන දෙක පర్యాయ හැටියට අපි යෙදුවට මේ දෙක අතර යම් වෙනසක් තියෙනවා. එතකොට මාර්ගයට වැටෙන්නේ ප්‍රතිපදාවක් පිළිනේ. අන්නේ ප්‍රතිපදාව තුලයි ඕන දැන් මේක සම්බන්ධ වෙන්නේ අපි අර මේ දේශනාව ආරම්භ කළේ එහෙම නැත්නම් මේ විශේෂ කාරණේ හැටියට මතුනේ ධම්මානුසාරී සම්දානුසාරී දෙන්න ගැනනේ. ඒ දෙන්න ඒ දෙන්න ගැන ඔය බොහෝ විට කියන්නේ ඒක මේ සෝවාන් මාර්ගයේ ඉන්නවා කියලා. අපිට කියන්න වෙන්නේ මේ ලෝකෝත්තර මාර්ගයට යන පිළිවෙතේ ප්‍රතිපදාවෙහි ඉන්න අය. අර කියවුණානේ සෝතාපන්නෝ සෝතාපට්ටි ඵල සත්‍ය කිරියාය ප්‍රතිපන්නෝ කෙටියෙන් කියන්න පුළුවන් නම් බුදුරජාණන් වහන්සේ කියනවා කෙලින්ම සෝවාන් මාර්ගයේ හිටියයි කියලා. සෝවාන් මාර්ගය ඒකක්ෂණික නිසා. ඒකේ දැන් අට අට දිනාටම දන් දෙන්නේ කොහොමද එහෙනම්? එක කෙනෙක් නම් හිත තියෙන්නේ කොහොමද අට දිනාට දන් දෙන්නේ? දැන් මේ අපි පෙන්නවා අර ධම්මානුසාරී සත්‍යානුසාරී කියන පුද්ගලයා දෙන්නේ යන්න සෝතාපට්ටි ඵල සත්‍ය කිරියාවේ ප්‍රතිපන්න. පැහැදිලිව පෙන්වන්නේ බුදුරජාණන් ප්‍රකාශ කළා. මරණයට කලින් කොහොම හරි මේ දෙන්න සෝවාන් ඵලයට යන්න බව. ඒ නිසා ඒ බඳු ඒ අයත් ආස්පුත්‍රි. ඒ අයත් සත්පුරිය භූමියට රැකිලා ඉන්නේ. පුතග්ජන තත්වයේ ඉක්මවලා ඉන්නේ. ඔය ගැටලුවක් හැටියට තියෙන්නේ උතන. ඉතින් ඒක නිසා අපිට ඇත්ත වශයෙන්ම දන්න වෙන්නේ ධර්මානුකූල සූත්‍ර ධර්මයට අනුව ප්‍රතිපදා වචන. සෝවාන් මාර්ගයට වැටීමට යන ප්‍රතිපදාවට වැටුණු අය. පටිපන්න කියලා කියන්නේ ප්‍රතිපදාවට වැටුණු අය ඔය සද්ධානුසාරී ධම්මානුසාරී. සෝවාන් මාර්ගය නොවේ. සෝවාන් මාර්ගය ඇති වුණා නම් කෙලින්ම ඵලය. ක්ෂණිකවම ඒක ලැබෙනවා. ආනන්තරික කියන්නේ ඒකයි. ඒකට ලෝකෝත්තර මාර්ගය වෙන මෙතන කියන්නේ ප්‍රතිපදා. අන්න ඒක නිසා ඒ ටික හොඳට පැහැදිලිනවා. දැන් එක්තරා ගාථාවක් තියෙනවා. චත්තාරෝච පටිපන්නා චත්තාරෝච ඵලයතිතා ඒස සංඝෝ උජුභූතෝ පඤ්ඤා සීල සමාහිතෝ කියලා අනුතරනිකාය සඳහන් වෙනවා. චත්තාරෝච පටිපන්නා. එතෙන්දි කියන්න තිබුණා මේ මග්ගට්ඨා කියලා එහෙම නෙවෙයි කියන්නේ. දැන් මාර්ගස්ත කියන වචනේ මේ පින්න තුන අහලා තියෙනවා. මාර්ගස්ත කතාවක් නෙවෙයි මෙතන. පටිපන්නා. චත්තාරෝච පටිපන්නා චත්තාරෝච ඵලේතිකා. ඔන්න අට දෙනා. ප්‍රතිපදාවට බැස්සා වූ හතර දෙනා ඵලෙමි සිටියා වූ හතර දෙනා. ඒස සංඝෝ උජභූතෝ මේ මේ තමයි ඍජු මේ මේ සුපටිපන්න ආර්ය පුද්ගලයන් අට දෙනා හැටියට සැලකෙන්නේ ওই අට දෙනා. ඒ සංඝෝ උජභූතෝ පඤ්ඤා සීල සමාහිතෝ සීල සමාධි පඤ්ඤා සහිත. ඉතින් මේ ගාථාවෙන් අපිට කිතුන්නුම් කරන ඒ අට දෙනා තමයි ඒ මෙතන විශේෂයෙන් කිව්වේ මේ මාර්ගය ප්‍රතිපදාව කියන එක මෙතෙන්දී ඒ සාමාන්‍යයෙන් අපි පර්යාය පද හැටියට නිරන්තරයෙන් මාර්ගය ප්‍රතිපදාව එකයි කියලා හිතුවත් මෙතන විශේෂයක් තියෙනවා. එතකොට ආර්ය පුද්ගලයන් හඳුනා ගැනීම හඳුන්වා දීමදී අපි කල්පනාක් වෙන්න ඕන. අන්නේ මාර්ගස්තන වේතන කියන්නේ. සෝවාන් ඵලය ප්‍රත්‍යක්ෂ කර ගැනීමේ ප්‍රතිපදාවෙහි ප්‍රතිපදාවට වැටෙන. ටිකක් විස්තර සහිතව කියන්නේ. කෙටි නෑ. අට දෙනා කවුද? සෝවාන් පුද්ගලයා සුවාන් ඵලය ප්‍රත්‍යක්ෂ කර ගැනීමේ ප්‍රතිපදාවට වැටෙන පුද්ගලයා. සකදාගාමි පුද්ගලයා සකදාගාමි ඵලය ප්‍රත්‍යක්ෂ කිරීමේ ප්‍රතිපදාවට වැටෙන පුද්ගලයා. දැන් සෝවාන් ඵලය ගැන අපි විශේෂයෙන් කිව්වේ අනිත් එක හිතා ගන්න පුළුවන් මේ පිළිනතොන්ට කෙනෙක් සකදාගාමි ඵලයටපත් වුණා කියලා හිතමු. ඊට පස්සේ එයා ප්‍රමාදයට වැටිලා ප්‍රමාදසේකයක් නුනොත් තව තව වැඩි වැඩ කරනවා නම් ඒ ඥාන මාර්ගය තව හැසිරෙනවා නම් අන්න ඒ තැනත් හඳුන්වන්නේ එතන ඉඳලා සෝවාන් පුද්ගලයා සකදාගාමී වෙනතුරු යන මාර්ගය තමයි යන ප්‍රතිපදාවයි සකදාගාමී ඵල සත්‍ය කිරියා. සකදාගාමී ඵලයට සඳහා උත්සාහ. ඒ විදිහට හිතා ගන්න පුළුවන්. ඊළඟට අන්තිමට තියෙන්නේ අරහ අරහත්තාය ප්‍රතිපන්න. රහතන් වහන්සේ රහත්ත්වය ලබනවා. ඔන්න එතකොට අපි මේ මේ පින්නතුන්ට ධර්මයේ ගැඹුරු ගැඹුරු ධර්මයේ නොගැඹුරු හැටියට අනවශ්‍ය විදිහටම ගැඹුරු හැටියට ඉදපත් කළොත් ඒක ධර්මයට ධර්ම විනාශ වෙන වැඩ. එහෙම කෙටි ක්‍රම දක්වන්නේ නැතුව අපි ධර්මයේ ධර්මය හැටියට බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කළ තියෙන මේ මැදින් පිළිවෙත යම් ප්‍රමාණයක මේ පැයක් කියලා මේ පින්නකින් තේරුම් කරලා දුන්නා. අද වගේ වටිනා දවසක. ඒකට මෙන්න මේ පැත්ත මේ ශාසනයේ දැන් බොහෝ දුරට අමතක වෙලා යන පැත්තක්. ඒක නිසා මේ පින්නතුන් උත්සාහපත් වෙනවා. අද දින මේ වටිනා දවසේ තමන්ගේ ශක්ති ප්‍රමාණය අප ළඟ තියෙන බොහෝ ගිහි පින්නතුන් කියනවා තවත් නම් සතර උපදින්න ඕනේ නැහැ. හැකියක්මනින් මේ මාර්ගඵල ලබා ගන්න ඕන. කොහොම හරි කොහේ හරි ගිහිල්ලා මහාන වෙලා ওই දෙක මේ හැම දිනම කියනවා. එතකොට අන්නේ ඒ අයට උපකාර වීමට අපි මේ ටික ඉදිරිපත් කළ ඒ හිතන්න. එතකොට සෝවාන් ඵලයට ලැබෙන්න යන්න බැරි වුණා. මෙන්න මේක ලොකු සැනසෙල්ල. අර මහුගේ ඒ හුම් හුම් හඬින් උත්සාහවත් වෙන වහු පැටියෙක් හරි වෙන උත්සාහ කරන කියන එක අපිට මේ පින්නතුන්ට කියන්නේ. ඒකට අද දින මේ රැක්ක සීලය කළ භාවනාවෙන් මේ අසු විදර්ශනාත්මක බණ මේ පින්නතුන්ට අතිතා කික්මනින් ඒ තමන්ගේ බණ භාවනා මුදුන්පත් කරගෙන අර කිව්ව මුදුන් tattwa සාක්ෂාත් කරගෙන මේ මුළු මහත් සංසාර කතරින් ඈතර වෙලා මේ මෙතරින් මෙතරට යාම කියන එකත් දැන් දීල කරගෙන අතීතේ නම් මෙතරින් මෙතරට යනවා කියලා කියන්නේ ඒ විදේශගත වීම නෙවෙයි මෙන්න මේ සංසාර සාගරයෙන් ඈතර වෙනවා. ඒකත් මේක සඳහා මේ කෙනෙකුට අවශ්‍ය ශක්තිය බලය යෝධ වීරිය ලැබේවා ඒ බණ භාවනා ඉක්මනින්ම සාර්ථක කරගෙන ඒ ඉක්මන ඒ නිර්වාණ තත්වයටපත් වෙන ඉබලේ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඒකට මුතුන් කළ දෙන්නා යවිචේස තක්නිකා දක්වා යම් කෙනෙක් මෙම දේශනා මේ ශ්‍රමණීය අකුසල ආනිසංස බලා ඒවා අනුමෝදන් වීමට බලාපොරොත්තු වෙනවා නම් මේ බලාපොරොත්තු වීම තුලින් හදිතාත් ඒ තම තමන්ගේ ප්‍රාර්ථනීය බෝධියකින් මම මහණිවන් සාක්ෂාත් කරගනිත්වා මේ පින්තුන්ටත් මනින්ම ඒ සියලු සතුරු කෙරෙහික මම මහණ සාක්ෂාත් කරගෙන ශක්තිය බලය ලැබේවා අපි ප්‍රාර්ථනා කරේ මේ ගාථා කියන එතාවතාතා සම්පදා සම්පදේවානුදන්තු සම්ප සම්පති සිද්ධිය සබ්බේ දේවානුමෝදිත්වා බුද්ධන්තු අමතං ආකාශත්තා චුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං สุขปัจจาริสุขและปัจจาริสุขปัจจาริสุขมันตุสันติปันสุขปัจจาริสุขและปัจจาริสุขปัจจาริสุขมันตุสันติปันอินนาปุญญกามมเนมามิกาสมาสัจจะสัมมาโนตุยามิ जन्तो शब्दरोगो विनाशतु माते भवत्वन्तरायो सुखीधालितो भवत् भवतु शब्दमङ्गलं रक्षन्तु शब्दवीरता शब्दबुद्धान् भावेन सदा सुखी भवन्ति भवतु शब्दमङ्गलं रक्षन्तु शब्दवीरता शब्दधर्मान् भावेन सदा सुखी भवन्ति भवतु शब्दमङ्गलं रक्षन्तु शब्दवीरता සම්ප සංඝාන් භාවේන පදාපති මනන්තිතේ සතුවාපුන සීහිච්ඡේනිකං වද්ධාපචායින චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti අතෝ නිබ්බාන සම්පatti නාති සංඛේ ශ්‍රද්ධාවන්ත පින්වතුනි මෙම ධර්මදේශනාව නොමිලයේ පින්නතුන් අතරට පත්කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි. පින්වතුන් දැන් සවන්දුන් මෙම දේශනය නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන් ධර්ම දානමය කුසල් රැස්කර ගන්නා මෙන් ශාසනාලයෙන් යුතුව ඉල්ලා සිටිමු. ඔබ සැමට තෙරුවන් සරණයි.